අද මේක නව සංගීතකයේ අනුලකම් ලබන පාරමිතා කොටස විතර දෙන්නේ. නව සංගීතකයේ කියන්නේ මලමිනියක් සම්පන්න අවස්ථාවක්. ඒ නවස්ථානයේ අරමුණු කරමින් කරන ලබන භාවනාව නව සංගීතක භාවනාවට කතා කරනවා. දස අසුබ භාවනාව කියලා එකක් තියෙනවා. දස අසුබයට ගණන් ගන්න අවශ්‍ය විදිහේ තියෙන ඔක්කොම මේක වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරන එකක්. ඒක වෙන දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට මේ අවශ්‍යකදී විස්තර කරනකොට බුදුදානන් වහන්සේ සම්බුදුපත්තානේ දක්වන්නේ තුනිකරම් විතරේ නිකෝ සෝතා පස්සේ සර්වයන් සූර්යතිකාය චක්කතං ඒකම තමයි දීම තමයි තියෙන තමයි උත්තමස්කම් නිමිනකම් විපස්සනා So ඉන්නෝන කාරණා ප්‍රසන්නකේ යම් පිටෝ කායෝ ඉමන් ධම්මෝ යම් භාවී සමාධිතෝ කිව්වසේ අදිවසේ ඒ කියන්නේ මම කොහොමකට විශ්කරණද මලමිනිය දවසක් ගිහින් දෙකක් ගිහින් නැත්නම් දවස් තුනක් ගිහින් ඉතින් ඉඳලා ඕජස් කරනවා පස්සෙන් පස්සෙන් අනුමෝදන් මලමිනිය දැක්කාට පස්සේ කල්පනා කරනවා මේ විදිහට අනිත්‍යෝපාය ඒවන් ධම්මෝ මේ මගේ ප්‍රයත්නයේ ස්වરૂපයට පත් වෙනවා ඒවන් භාවයේ සංඥාසිතෙයි ඒ තත්ත්වය මම ඉක්මවා ගොස් නැහැ කියලා සිතපත් කරන්න තියෙන ඒ අදහස මේ විදිහට කොයි මලමිණි අවස්ථා නමේතම මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට මලමිණියක් දැක්කාට පස්සේ මේ විදිහට කල්පනා කරන කෙනෙක් මේ සුද තුළ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා මේ කය පිළිබඳ තියෙන චන්දනාගේ අඩු වෙනවා. ඒ සඳහා තමයි මේ භවනාව කරේ දොස්තර බොහෝදෙනෙක් පහතු සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ කයට වගේම තමන් අසුර කරන අයගේ දෝදරුවන් අමුදාවදීගේ කයට ඇලුම් කරනවා ඒකට චන්ද්‍රාගයෙන් දැනෙන්න සිටිනවා මෙන්න මේ තත්ත්වය නැති කරගන්නට ඕන භවනාන් ඉහළ ප්‍රතිඵලයක් ගන්නවා නම් ඒ සඳහා තමයි අපි මේ අවශ්‍යමිතේ භවනාව ප්‍රගුණ කරන්නේ. ඒ අපි මලමිනියක් දකින්නට අපේ ආකාරයෙන් දවස් මුල දෙක තුන ගිහිල්ලා ඉඳින්න ඉඳලා ඕජස්තරන් මලමින් අද කාලේ දක්නට ලැබෙන්නේ බාම්මාගේ කරලා තියෙන නිසා කෙසේ වෙතත් නෝනෑති කෙනෙකුට මේ මලමින් අවස්ථාව නම් අද කාලේ දක්නට නොලැබුණත් නෝනේ සුපපත්ව සමාජයෙන් එක භාවනා දිනු කරගන්නට පුළුවන් නිසා මේ මලමිනියක් දැක්කාට පස්සෙ තමන් කල්පනා කරන්න ඕනේ මේ තත්ත්වයේ මලමිනිය යම්සේ මේ ආකාරයෙන් දිනේ නිකුත් පෝජස් කරමින් පවතිනවාද මගේ ශරීරය මේ විදිහටපත් වෙනවා මේකත් වෙනවා මොනවද නැහැ මගේ ශරීරය මේ වශයෙන්ම මරණයටපත් වෙනවා කියලා. ඒ මරණයටපත් වෙනවා කියන එතන නවතීමක් තමයි සුදුසු නෙවෙයි. එහාට අපි හිතන්න පොඩි වෙන්නට නුවණ විමසා බලන්නට දකින්නට හැකියාව තිබෙන්නට ඕන. මේ මරණයටපත් වෙන මිනිහපත් තුනේ ජීවත්ව මිනිස්සෙක් මරණයට පස්සේ මරණයටපත් වෙන ආකාරය අවශ්‍යයක් තිබෙනවා. ඒ මරණයටපත් වෙන ආකාරය අනුව සිහිපත් කරන වෙන කොයි කොයි ආකාරයෙන්ද මරණය සිදුවන්නේ. සමහර විට උත්පල වෙලා අවුරුදු ගණන් මහා දුක් විඳලා විඳලා විඳලා මැරෙන්නත් පුළුවන්. සමහර විට දීලා මෙන්න පුළුවන් සමහරෙන් ගින්නෙන් පිටලා මෙන්න පුළුවන් හදිසි අනතුරු කියලා මිනිසුන්ගෙන් මුටිබෙත කාලා ඔය විවිධ ආකාරයෙන් වශයෙන් සසරෙන්න තියෙන මේක ආකාරයෙන් මරණයටපත් කරන පුළුවන් මරණයට මරණයටපත් වෙනට අතිසාල දුක බොහෝ දිනකට වෙන්නට සිදුවෙනවා සමහර දවසක් දෙකක් නෙවෙයි බොහෝ කාල දුක් වෙන දුක් වෙන තමයි හොඳින් සමහර අයට මැරෙන්න සිදුවන්නේ සාමාන්‍ය කතාවකට කියනකොට පමණයි මේ දුකක් නැතුව මරණය ස්වභාවයට මුණ දෙන්නට හැකියාව ලැබෙනවා. වෙන දෙයක් තිබා මේ පිළිසිටමා වේ මහා විහාරයේ ජීතවනාරාමයේ කළා 54 කෝටියක් වේදන් කළා බුදුහාමුදුරන් නිරන්තරයෙන් සංඝ පිරිසද සමග දාන ආදී පුණ්‍ය කර්ම දාන ආදී දීලා පුණ්‍ය කර්ම සිදු කළා. නමුත් මරණ මොහොතේදී ශරීරයේ වද වේදනා විස්තර කරපු ආකාරයේ සූත්‍රයක දක්වනවා. හරියට මේ කිවෝ කඩුවකින් පපෝ කපන්නා වගේ හදවත කපන්නා වගේ වේදනාවක් දැනෙනවා. ඒවා මම තද උණුමින් අනින්නාශී වේදනාවක් දැනෙනවා. ඒකෙන් බලවත් පුරුෂයල්ල එහාට මෙහාට මුදක් මෙතනාසේ ශරීරයෙන් මෙතනා වගේ මේ ශරීරයෙන් වේදනාවක් දැනෙනවා. මේ ආදී වශයෙන් දැනෙන වේදනාව පිළිබඳ ඒ මරණ මොහොතේදී අනේකට සිතමා ඒ කරපු විස්තරේ සූත්‍රයකදී ඉතින් ඉන්නේ ඉන්වත් කෙනෙකුට පවා සෝවාන් වෙලා සිටු කෙනෙක් කෙනෙකුට බුදුහාමුදුරන් ගන්තයෙන් දැකලා හිටපිටේකට බුදුහාමුදුරන්ගේ අබ්බ උපස්ථාවකට ඒ ආකාරයෙන් සිදුවන වෙන කෙනෙකුට කොහොමද සිදුවන්නේ කියලා හිතන්න බැහැ ඒ නිසා මරණය කොතරම් දුකක්ද කියලා අවබෝධ කරගන්න තොන මේ මරණ දුකට මම මොහොන මට මොහොන පාන්නට සිදුවෙනවා ඒ කාන්දරසින මොන පාන සිදෙන කොයි කොයි ආකාරයෙන් මේ මනින්දුකට මොන පාන සිදේ දන්නේ කොපමණ කාලයක් මේ මනින්දු පද්දන්නේ සිදේ දන්නේ ඒක නිසා ඒ විදිහට මේ දුක ගැන තේරුම් ගන්නට ඕනේ මේ විදිහට අතිශයින්ම දුකක් විඳලා විඳලා තමයි මේ මරණයට මට පත්වන්නට සිදුවන කලාවකදී වාසනාව තිබුණා කොහොමද කල්පිතුනා එක පාට වගේ මැදලා යන්නත් පුළුවන් මේක ගැන අපි බලාපොරොත්තු වෙන්න හොඳනේ කොයි ආකාරයෙන් මරණය සිදුවෙද දන්නේ නැති නිසා නිසා කල්පනා කරන මේක මහා දුකක් මේ ශරීරයේ තිබෙන නිසා ශරීරයේ තුලින් මේ මහා විශාල දුක්ඛ ස්කන්ධය ඇති කර දෙන්නේ මේ නිසා මේ ශරීරයේ ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක තේරුම් ගන්න ඕනේ මේ ශරීරයේ පවත්නා තාක්කල් දුකේ කෙලවරක් නෑ. බුදු වුණ ශරීරයේ පවතින තාක්කල් දුක නෙවෙයි. පස්සේ බුදු වුණත් එහෙමයි රහත්තුණත් එහෙමයි කවුරු වුණත් ශරීරයේ තියෙනවා නම් මේ ශරීරයේ පවත්නා තාක්කල් දුක වෙන්නේ සුදුසු නෑ. ඒ නිසා මේක ඒකාන්ත වශයෙන්ම දුක් ගොඩක් දුක් ගොඩක් දුක් සත්‍යයි. කියලා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕනේ වෙනින් මරණය දැක්කාට පස්සේ මේ දුක ශරීරයෙන් ලබා දෙන නිසා මේ ශරීරයේම දුක් ලබා දෙන හේතුවක් වෙනවා. මොකද මේ ශරීරයේ ප්‍රාණී පවතින නිසා තමයි මේ සියලුම දුක් නැති වෙන්නේ. ප්‍රාණී මුදුවාට පස්සෙ ගියාට පස්සෙ කිසිම දුකක් ඒ මලමිනේ නැහැ. ඒක නිසා මේ ප්‍රාණී පැවැත්ම ඒකාන්ත වශයෙන් දුක් සමුදය සත්‍ය වශයෙන් ගන්නවා. පණ ටික දිනාද ජීවත් වෙනකොට බොහෝ කැමැත්තෙන් මේ ආශාවෙන් මේ ආශාවෙන් බොහෝ අකමැති බයයි. ඉතින් මේ සත්‍යය හරියට තේරුම් ගන්න මේ විදිහට මේ හිතන්නේ මේක ඒකාන්ත වශයෙන් මේ දුක් සමුදය සත්‍යයක් කියන අවබෝධය නිසා තමයි පාණේ ප්‍රවතුනා කියන්නේ සම්නිකරම දුක් සමුදය සත්‍යය කරගන්න. ඒක තියෙන නිසා තමයි මේ ඔක්කොම දුක් දෙනට සංකටලු කරදර විපත් වලට මුහුණ පාන්න පුළුවන්. එනිසා අනිකරම මේ මරණයේදී ඉවත් වෙන මේ පාණය සාස්ත්‍ය ඒ පාණදවසේ මන දුක් සංදේශයක් යන ශරීරයේ ප්‍රවතනම දුක් සංදේශයක් කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ විදිහට මේ මරණයට පත්වෙන්න පෙර කොයි තරම්නම් මේ දුක් විඳලා විඳලා විඳලා විඳලාද ඔය මරණයට හේතු කියලාපත් දුනේ. ඒකෙන්පත් ගන්න. උතන දවසේ ඉඳලා මරණ මොහොත දක්වා අනන්ත අප්‍රමාණ දුක් හැදෙන්නලා තියෙනවා. ඒ මනසේ අවුරුදු 60ක් නම් ජීවත් වෙන අවුරුදු 60 පුරාම මවකට ආපු දවසේ ඉඳලම අතීතාන දුක් විඳලා තියෙනවා. මේ වගේනත් අපස්සකෝණි බලන්න කල්පනා කරන්න පුළුවන්. මෙවැනි දුක් රාශියක් විඳලා විඳලා විඳලා තමයි අන්තිමේ මේ මරණ දුකට මූණ දීලා මේ මරණ මරණයට පත් වෙලා තිබෙන්නේ කියන්නේ. මේ විදිහට මේක දුකක් වශයෙන් තේරුම් ගන්න. ඒ වගේම මේක දුක් ලබා ගැනීමට හේතු වන ධර්මයක් වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් තේරුම් ගත යුතුයි. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු පිළිසඳ දැනගත යුතු දුක්ඛ සත්‍යම දකින්න. ඒක දකිනකොට සමුදය සත්‍ය අපිට ප්‍රහාණය කරන්නට ඕන. ඒකට මේ සමුදය සත්‍ය කියන්නේ මේ සමුදය තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි පවස්නා වූ ඇලීම, ඡන්දය, රාගය, සංඛාව. මේ ඕන නමකින් අපිට ඒක කියන්න ඕනේ සෑමදම සිදුවන්නේ නොදක්කම නිසා. ඒ අවිද්‍යාව නිසා. එතකොට සමහරවිට සිත තුළ තියෙන මේ අවිද්‍යාව නැත්නම් තණ්හා, සංදරාගය වෙන දේවල් තමයික තනි කරම දුක්ඛ සමුදය සත්‍යය කියලා වැටෙනවා නම් මේක අතහරින්නද පහයි. පැත්තකට මේක කරන්න ප්‍රාසක්තිය දෙනවා. දුක්ඛ සමුදය සත්‍යය ප්‍රහාණය කරන යුතු ධර්මයක්. දුක්ඛ සත්‍යය පිළිබඳ දතේ ධර්මයක්. මේ දෙකම මේ අවස්ථාවේදී තමන්ගේ නුවණ වැඩි වීමේ මට්ටමට අනුව දැන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන ආකාරයෙන් නිසි මානසිකාර පැවැත්වුවොත් මෙවට කියන්නේ යෝනිසෝ මානසිකාර නොවනින් කියන්නේ. මේ ආකාරයෙන් යෝනිසෝ මානසිකාර පැවැත්වීම තුළින් මේ ආකාරයෙන් දුක්ඛ සත්‍ය සහ සංවේ සත්‍ය තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක කරලා විතර මොනදී? ඊට පස්සේ මේ මනින් මනෝ පුද්ගලයා නැවත තැනක උපදිනවා. රහත් වූ සෑම කෙනෙක් නැවත උපදිනවා. ඒ දෙකට අවධානය යොමු කරනවා. මොකද මේ දුක්ඛ සංදේශස්ත්‍ය අනිත් පැත්තට දැකීමයි. නැවත නැවත ඉදිරිපිටි යන ආකාරය දැකීමට මේ නවසීවිතකේ විස්තර කරනකොට කාරණා ප්‍රශ්න වෙන්නේ සෑම කොටම අන්තර්ගත පිටකන සෝතේ සෑම කොටසම විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දක්වන සමුදේ ධර්මානුපස්සී වාකාරයෙන් වේදිතිය ආදී වශයෙන් සමුදේ ධර්මානුපස්සී වා වේදනා සංවේදිතිය ආදී වශයෙන් දක්වනවා සමුදේ දැකීම ඇතිවීමේ හේතු දක්වන කය කනුව බලමින් භාවනා කරන වේදනාවේ ඇතිවීමේ හේතු දක්වන සිතේ හේතු දක්වන කරන්නේ. ඒ වගේම ධර්මයෙන් තියෙන හේතු දකින්න ධම්මෝපසනාවට අදාළ කරනවා. ඒ ධම්මයෙන් දකින්න හේතු දකින්නේ කියලා සමුදේ දකින්න උගන්වනවා. ඒ වගේම කය දකින්න හේතු උගන්වනවා. ඒ නිසා මේ මරණයට පස්සේ සමුදේ අපි දකින්නට නම් අර නැවත ඉපදීම දකින්න ඕනේ. මේ මරණයට පස්සේ අනුකිසාවක් නිසා නෙවෙයි ඉපදෙච්ච නිසා. ඒක සමුදේ සත්‍ය වශයෙන්ම නැවත නැවත ඉපදීම. නමුත් නැවත ඉපදීමක් තියෙනවා නම් කාන්ත වශයෙන් මේ ඉදීමෙන් මරණය සමග මාත්‍යල් දැනගෙන. එතකොට මරණයේ සමුදය වශයෙන් දක්නවා අපි කොහොමද ඒක දකින්නේ මරණ ආකාර තියෙනවා හතරක් ප්‍රධාන වශයෙන්. ආයුක්තය සම්මතය උභයක්තය ආකාරය කියලා. ආයුෂ්‍ය කියන මරණ කුද්දලෝකේ ඉන්නවා. කර්මයෙන් හැදලා මරණ පුද්ගලොත් ලෝකයේ සිටිනවා. ඒ වගේම ආශ්‍රය කර්මයේ දෙකම ජීවත් වෙන අවස්ථා තිබෙනවා. අපාලේ හිතපු ගමන් දෙස්කනතුරු ආදී දේවල් තුනේ උපච්ඡන උපච්ඡේදක උපඝාතක සංඥා පිළිබඳ තේමති මරණ පතන අවස්ථා තියෙනවා. උපඝාත කියන්නේ ජීවිතේ දිගටම ගෙනියන දෙන්නේ මහා විදලලා මරණ දානවා කියන එක. එතකොට ආයතනයේ කර්මයේ කියන්නේ ඒ දෙකම නෙමෙයි. මේ මරණය සිදුවන්න පුළුවන් සමානකත් ඒ විදිහට සිදුවන්නත් පුළුවන්. දැන් අපිට මනස ලෝකයේ ආයතනයේ කොටම වශයෙන් දැන් කාලේ අපේ අවුරුදු 100යි කියලා හිතමු. 100. එතකොට කොච්චර උසස් කුසල කර්මයකින් අවුරුදු 1000ක් නැවත මනස ලෝකයේ ඉපදින්න තරම් විශාල පුණ්‍ය සත්‍යයක් කෙනෙක් ලබා ගන්න උපදුණා. අවුරුදු 100කට නම් උපරිම වශයෙන් පවතින මේ නාය කාලේ අවුරුදු 100කට වැඩි උකට ජීවත් වෙන්න බෑ. කර්ම ශක්තිය තියෙනවා. ප්‍රබලයි. නමුත් ආශ සීමා වෙනවා. තව කෙනෙක්ගේ කර්ම ශක්තිය දැන් මිනිස්සුන්ට අවුරුදු 100 ජීවත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා කියනවා. ඕ ඉපදෙලා තියෙනවා. ඉපදෙලා තියෙනකොට කර්ම ශක්තිය උපදින තියෙන උට අවුරුදු 50කට පමණ ජීවත් වෙනවා. ඉතින් අවුරුදු 100ක් තිබුණා තර කාමයේ වෙනස් අවුරුදු 70කින් 50කින් 60කින් ගොනුම් වෙනවා. ඒත් එකම එක සිදුවෙන්නත් පුළුවන්. මානසිකීමක් කර්මීකීමක් කියන දෙක මේකවල සිදුවෙන්නත් පුළුවන්. අකාලයේ උපඝාතක වශයෙන් මේ මරණය සිදුවන්නත් පුළුවන්. මේ විදිහට මරණය සිදුවන හේතු සිදුවන ආකාර හතරක් තියෙනවා. කවර ආකාරයෙන් මරණය සිදුවන මේ මරණය සමුදේ උත්පත්තිය ජාතියයි. මොකද ජාතිය කියන එකයි මරණය කියන්නේ. ජාතිය නැත්නම් මරණයක් නෙවෙයි. නිසා ජාතිය දුක් මේ සංදේශයක් තියෙනවා. ඒ ජාතිය ඇතිවෙන්නේ නිකන් අපේ මිනිස්යන් වශයෙන් මේ ලෝකේ නැවත ඉපදුනනම් ජාතිය ඇතිවෙන්නේ කොහොමද කියලා නැත්නම් අපස්තරේ බලන්න පුළුවන්. බලන්න අපිට තේරෙන්න ඕනේ නෑ අවබෝධ වන්නට ඕනේ. අතීත භවයේ අපි මරණ අවස්ථාවේදී මේ බාහිර සැදී සිටින්නේ ආශාව තිබෙනවා. තව ජීවත් වීමේ ආශාව තිබෙනවා. කොහේහරි ලෝකයක හොඳ තැනක ඉඳලා ජීවත් වීමේ කැමැත්ත අපේක්ෂාව ආශාව තිබෙනවා. එකක්. ඒක පමණක් නෙවෙයි. ඒ මේ සමාජයේ මේ පිට මේ දෙක නාම රූප ධර්මයන් අල්ලගෙන මේක තමයි මම මේ මගේ මේ මගේ ආත්මේ මේ සත්‍යකාදී වැරදි දෘෂ්ටියකට බැසගෙන සිටිනවා. ඒක තිබුණා. ඊට අමතරව මේ ලෝකයේ දේවල් උපාදාන කරන අල්ලගෙන සිටිය තමන්ගේ සතුන්ගේ අල්ලගෙන උපාදාන කරගෙන සිටිය ඒ වගේම බාහිර ලෝකවල උපාදාන කරගෙන සිටිය ජීවිතයේ සෑම සංස්කාර ධර්මයක්. ඒ ආකාරයෙන් උපාදානය තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන. ඒක අමතරව මේ ශරීරයේ මේ දා අපි කර්ම රැස් කරන අපසල අපසල කර්ම මේ කර්ම සුතපලන්ට නිරායාසයෙන් සුතුම් සුතුමි ගලා යන්නේ ශක්තිය තිබෙච්ච නිසා ඒ කර්ම භව ශක්තිය තිබෙච්ච නිසා සිතින් ගලා යාම මරණ මොහොතේදී සිදු වෙන අතර වෙනවා ඒකත් එක්තරා හේතුවක් වෙනවා. ඒක අමතරව මේවා දුන්නේ මේ නැවත නැවත ඉදිරිපදී යන්නේ ඒකාන්ත වශයෙන් දුකක් කියන දුක් සමුදය සත්‍යයක්. මේක නතර කර යුතුයි කියන අවබෝධය නෑ. මේ භවයේ ආශා කරන්නේ නැති සිටීමට අවබෝධය නැති නිසාම අර කලින් කියපු සෑම කර්මයක් පිළිබඳ අවබෝධයක් නැති එකට අපි කියනවා අවිද්‍යාව නොදැක්කම කියලා මේ අවිද්‍යාව නොදැක්කම කියනවා. මේ සියලුම ධර්මතාවයන් සහිතව තමයි දා මරණයට පත් වෙන්නේ මරණයට පත් වෙන්නේ ඒ ධර්ම සමතාවය සිදුකර ක්‍රියාත්මක වූ නිසාම ඒ ප්‍රතිශතයෙන් අනතුරුව ප්‍රතිසන්ධි විඥානයක් වශයෙන් නැවතම උපසිත පහළ වීමක් ඇති වෙනවා. මේ විදිහටම මේ නැවතීමේ සිදුවන්නේ. ඒ කියන්නේ මැරෙන පුද්ගලයා රාත් නොවිච්ච කෙනෙක් නම් මේ තමසෙන් දුපදිනවා යම් හේකිනේ මේ තමසෙන් නැවත උපදිනවා එතකොට යම් හේකින් මේ සිටිවිලි ධර්මතාවයන් ඒකේ අර කන්තික ධර්මතාවයන් සිතසල නැත්නම් පහත් වෙන කෙනෙකුට වගේ ඔහුට නැවත ඉපදීමක් පනවන්නට බෑ නැවත ඉපදීමක් නැති වෙන්නට කිසිම හේතුවක් නෑ මොකද සිතින් සිතේ මඟලාරාමේ ශක්තිය නිරුද්ධ කරලා තියෙන්නේ ඒගොල්ලෝ සිතේ මඟලන්නේ මේ කිසිවක් උපාදාන කරන නිවනසයිද ඔක්කොම සිතින් අතහැරලා තියෙන්නේ මුළු විශ්වයම කාන්තාවටම දුක්ඛ සම්මතය වශයෙන් දැකලා තියෙන්නේ මේවට ඇදීම බැඳීම තණ්හාව අපේක්ෂාව ආදී සෑම දෙයක්ම කාන්තාවටම දුක්ඛ සම්මතය වශයෙන් දකින්නේ තමන්ගේ කය සාසිත පවතින එකම දුක අපිට මේක නැති නිවියන එක්ම සාන්තිය සැලසීමක් කියලා අපිට දකින්න. මේක පවතින තාක්කල් දුකේ කෙලවරක් නෑ. මේක නිවියන කුලිතම් අනිදයක්ද උසස් දෙයක්ද ඒක තමයි මෙහා බලාපොරොත්තු වෙනම අපේක්ෂාව ලෝකේ සත්‍ය මරණ සිදුවෙනකොට රහත් වූ කෙනෙකුගේ බලවත්ම අපේක්ෂාව බලන නිගලන මුත්තම දැන තමයි මරණයට පත්වන එක ඒ හැඟීම තියෙන්නේ. ඒ වගේම මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා අවිද්‍යාව නිරුද්ධ කරලා ඒ කර්ම සංස්කාර සිත තුළින් කිසිසේත්ම ගලන්නේ මේ විදිහට සිටින අවස්ථාව තමයි එම සිතක් ඇති කෙනෙකු තමයි තහත් කෙනෙක් කියන්නේ ඒ තහත් කෙනා මැරෙනකොට නැවත උපදින්නට තැනක් නැති වෙනවා මේ ප්‍රතිසන්දි විඥානයේ එන්නට පිටතන තැනක් නැති වෙනවා එන්න මේ தත්ත්වය නිසා තමයි නැවත ඉදීම සිදු නොවන්නේ ඒකට වයතම පස්සේව ආකාශයෙන් විදිහට කියන කැලෝ විදිහට කටයුතු කියන්නේ නැතිවෙන්න පුළුවන් ඉතින් අපි සම්මුතිය තියෙන දැක්කේ කියන්නේ මරණය ඇතිවීමේ හේතුව මොකද්ද මරණය ඇතිවීමේ හේතුව ජාතිය ජාතිය කියන්නේ හේතුවක් තියෙනවා කර්ම මේ විදිහට අපි පස්සට බලන්නේ නේද අර කියපු කර්ම මතුවන්නේ හදවතම හදට තම තමන්ටම ඒක තේරුම් ගන්න පුළුවන් හැමෝටම පුළුවන් කියනවා නෙවෙයි ප්‍රඥාව දියුණු මට්ටමට සමාධිය දියුණු මට්ටමට ඒක පැහැදිලිවම ඒ විදිහට සිදුවන ආකාරය අත්දකින්නට පුළුවන්. එතකොට ඒක සම්මදේ වය කියන්නේ මේ මට්ටමේ සම්පූර්ණයෙන් නැත්තටම නැවත නූපදින ආකාරය නැති කුමන. ඒක දකින්නට නම් ඒ නැවත ඉදීම නැතිවන ආකාරය දකින්නට ඕන සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියන කොටස් දෙකම ඊට පස්ව ක්‍රියාත්මක කළ බලන්න පුළුවන්. එතකොට තමන්ට මේ තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන චන්දනාවේ මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේක දුකක් මේක දුක් සමුදය සත්‍යයක් මේක පවතින සංකල්ප දුකේ කෙලවරක් නිමාවක් සීමාවක් නැතේ මේක යම් තැනක පවතින දුක ඒතනය මමත්තන් දුක්ඛං සප්පවත්තං සුඛං කියන අවබෝධය කියලා තියෙනවා පැවතීම දුකක් නොපැවතීම සැපක් කියන අවබෝධය ඇතිලා තියෙනවා මේකයි කියන සම්දයක් වාගයක් ඇලීමක් බැඳීමක් සංනාවක් අපේක්ෂාව මොකක්වත් සමානන්නේ නෙමෙයි අනිත් අතින් මේකයි කොයිතරම් සමාජ හසුරවන්නට බැරි දෙයක්ද කොයිතරම් ආකාරයෙන් දුක් ලබා දුන් දෙයක්ද කියලා අවබෝධ වෙනකොට මේක සංකාශයෙන් දුකක් කියනකොට මේක කියන ඇලීම බැඳීමයි කරනවා ඒකම නැත්නම් මේ අපි ඇලිලා බැඳිලා ආශා කරන මේකයි මේ විදිහට මෙන්න වැටෙනවා ගන්නට පස්සේ අර බුදුහාමුදුරු කියන්නේ සුද්ධෝ අපේ විඥාන නිරත්තම කලින් කරන්නේ අචිකම් දයන් කායෝ පටිමනදි සෙස්සදී සුද්ධෝ අපේ විඥාන නිරත්තම කලින් ගමකල්ලන්න තමයි මේ ශරීරයෙන් විඥානය නිරුද්ධ වෙන එතකොට මේක දරකඩක් වාගේ පැත්තකට බේසනවා කියන එක මේ සරල අදහස. එතකොට අපි මේකේ දැනුම් කරන ආශා කරන කවල්ල පොලන්න නල කොහොමද මේ බැලමේ වලකම් ඔක්කොම ජීවිතේ පුරාම මේ ශරීරයෙන් කරනවා කියලා. කරන්නට සිදු වෙනවා. එතකොට එළඹ දේවල් කරපු මේ ශරීරය මේ විදිහට මලකුණක් කරලා දානවා කියලා හරි අවබෝධයකින් දකින්නට පුළුවන් නම් ප්‍රඥාවකින් ලොකෝ කරකිරීමක් සිද්ධ වෙනවා. තම ඇලුම් කරන්නේ දායිත් මිත්‍ර සහෝදර සහෝදරයන් බදරවන්න හදියා ඉන්නවා. ඉතින් මේ මේ තමන්ගේ ශරීරයේ මේ දුක් මරණයට පත් වුණාට පස්සේ කිසිම අපේක්ෂාවක් නැතුව නිරෝපේක්ෂවම ගිහිල්ලා එක්ක පොළවේ දාලා වලදානවා නැත්නම් ගින්නේ දාලා පුච්චලා කල් කරලා දානවා. ඒ තත්ත්වය හරියට තේරෙනවා මොකක්ද මේ කයේ තියෙන සාරවත් භාවයක නිසල එකක් නේද කියන්නේ අවබෝධය සමාජයේ තියෙන්න ඕන. මේ ඔක්කොම යහපත් කල්පනාවක් සම්මත සම්මා සංකල්ප වෙනවා. ඒ වගේම මේ ඔක්කොම යහපත් දෙකින් යහපත් දෙකින් සේව සම්මාදී කියනවා. මේ ඔක්කොම යෝනිසෝ මනසකාර නෝනින් මෙහි කරනවා. නිසා ඉන්දියට කටයුතු කරනකොට ඒ කටයුතු කියන්නේ පහළ චිත්ත පරම්පරාවන් කොහොමද ශක්තිය මේ තවසේ කවදා හරි දවසක නිවන් ලබා දීම සඳහා හේතු උපනිශ්‍රේ වෙන එක නේදයි. ඒක හේතු උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ විදිහට හිතන්නට පුළුවන්කම සත්‍යයේ දෙවෙන්න තොර කෙනෙකුගේ මනමින් දැක්වාට පස්සේ. උද්දමකට මේක තමයි කොපමණ ආසාවෙන් දෙන්නා අවදස් කරනවා. ඒකම සමාධියම සමාධියම තමයි දවසක් කල් දෙකක් හරි තුනක් හරි ගියාට පස්සේ මම මාදී කරන්නත් නැත්නම් ඔතන තොරට පස්සේ ඉතින් මේ විදිහට කටයුතු කරනකොට සමහරවිට අර මිනිස් මනමිනේට අරගෙන ලෝකෙ මිනිස් ගන්න ඒ මොඩකම තේරුම් ගන්න පුළුවන් වන්නට ඕන. ඊළඟට තියෙනවා බුදුහාමුදුර සමුදේ ධර්මයන් පස්සේ ආකාශයෙන් යටි පාඩේ කියනවා. අත්ති කායවතුම පනස සතේ පච්චපටිතා හෝති යාවදී ඥානස්තරේ පටිච්චසමුප්පාදය මතය නිසුතෝටි නිර්දී නැතිකින්ති ලෝකේ උපාදීති ඒමන්දකෝ වික්‍රේ විකෝ කායෝ කායනුකස්සේ නිර්දී. එතකොට ඉදී කතා කරන්නේ මෙතන මේ කයක් තියෙනවා රූපකයක් මෙතන මේ මගේ පුතෙක් නෑ මගේ දුවෙක් නෑ මගේ නෑදෑයෙක් නෑ මගේ මිත්‍රයෙක් නෑ මේ මිනිස්සු බදාගෙන කෑගහන්නේ මගේ පුතා මගේ අම්මා මගේ දුව කියලා මේ බලන්නේ ඒ මට අර ආරෝපණය කරලා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේක අපිට නෑ අත්‍යකාරයෝතුවා මෙතන කයක් පමණයි කියන්නේ. ඔය මලමිනේ කපණයි කියන දැක්කම මෙහෙම නෑ. මිනිහ බදාගෙන හදනවා කියලා, කෑ ගහනවා කියලා ඒක දෙස හැදී බලන්නවත් කැමැත්තක් දක්වන්නේ ඒ මිනිස්සු කෑගහා කියන්නේ කහලේද දන්නවා අනේ මේක ඉක්මනට පැත්තකට ගිහිල්ලා වල දපල්ලා වල දපල්ලා වල දපල්ලා කියලා කියන්නේ කොහොමද මේක කෑගහන්නේ මොකද ඒ තරම් අපවිත්‍ර ඒ තරම් දුකදමන කොටස් මේ ශරීරයේ හැමින් නැත්තේ මම දැකලා තියෙනවා මේක අපේ අවස්ථා 10 12කට වෙදී දැන් මේ මිනිස්සුන්ගේ සෑම කෙනෙකුම මේ මිනිස්සුන්ගේ අවිද්‍යාව මෝඩකම කොයිතරම් බැහැගෙන යන්නේ අස්ති බැහැගෙන තියෙනවද කියලා තේරෙනවා මේ වනසත්කම නිසා මිනිස්සු මේ වල ලැබෙන බදාගෙන පාඩාගෙන විලාප තියාගෙන අඳුරනා දීගෙන සමහරට අවුරුදු ගණන් බැලපෙනවා. සමහර විට ඒකත් වැඩි වෙන වෙන අවස්ථා තිබෙනවා. එතකොට Tamanට තේරෙනවා නම් මේ නැල්ලදී මොකක් වගේ අක්ෂිකායෝතුව පනස්ස හරි මෙතන මේ කයක් විතරයි. එක්කෝ එක දහස් වශයෙන් බලන්න අපේ පටවිය පොතේජෝ ආයි. නැත්නම් කුණප කොටසක් කියලා දකින්නද පුළුවන් මේක ඇතුලේ හැමෙන් ඇතුලේ තියෙන ඔක්කොම දුබනම මේ කල්පනා කරන්න. එක දවසක් දෙකක් තුනක් ගිහිල්ලා මොන ගියාට පස්සේ කොයි තරම් දුබනම වෙනවද කියලා අපි ඔය මම මේ නැත්නම් එන්නකොට ලංවන්නට බෑ. නාසයෙන් කම් සිදුරුවනේ මොළස් කරන. මේක පිටපැත්තම තේතරම් අපේ ඉතින් පිටපැත්තම තේතරම් දුගනයි. ඇතුළේ පැත්තේ ඊට වඩා අතිශයින්ම දුගනයි. මෙවැනි දුගනලම දේවල් ඒ දුමන අර අපි දෙහිත් වලින් ආලේ කරලා සාකච්ඡා කරලා කරලා තිබුණාද මේවා බදාගෙන කෑමහන නම් මගේ පුතෙක් එතන ඉන්නවා කියලා මගේ දීත් මගේ සහෝදර සහෝදරි කමේ තාත්තේ කාදී වශයෙන් එතන තියෙන මෝඩකම ඒ හැර වෙන දෙයක් නෙවෙයි ඒ නිසා මේක බලන්න මෙතන තියෙන කයක් විතරයි මෙතන සත්‍යයක් නෑ මෙතන ගෑණියක් නෑ මෙතන පුරුෂයෙක් නෑ මෙතන මම එක්කෝ මගේ කෙනෙක් හෝ කෙනෙක් දෙයක් නෑ ඒ නිසා මේක ඒකාන්ත වශයෙන්ම කාය සම්මය කියන අවබෝධය සම්බන්ධ ශරීරයට තේ අවබෝධය මොකද? මේ මම මගේ නැත්නම් මම කියලා මගේ කියලා හිතන විදිහට මගේ ආශා කරාට මේක සත්‍යයක් මේක තමයි මේ මම මගේ කියන එක මගේ හිතේ තියෙන හැඟීමක් විතරයි ඒක නිසා මේකත් ප්‍රයක් පමණ සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි අවශ්‍යයක් නෙවෙයි කියලා දකින්න පුළුවන් අපේ දෙන්න ඕන සත්‍ය කාරණා බලනස සත්‍ය පච්චපට්ඨාවෝ තේමම කරන්නට යාවදී වෙනවා නමුත්ාය පච්චත්තක මතය නැවත නැවත සීයේ යෝනිසෝ මනස්කාරය කියන නුවණ වැඩිවීමට ක්‍රියාවේ හේතුව. එතකොට මේ ඒ පුද්ගලයාට අනිශ්චිතව කියන්නේ මේවා කෙරේ අල්ලගෙන බදාගෙන ඒවා සම්බන්ධ වෙන වාසය කරන්නේ. අර මලමිනියම අල්ලගෙන සම්බන්ධ වෙලා බලා කටයුතු කරන තැන තමයි මේ බදාගෙන කෑ ගහන්නේ, විලාප දෙන්නේ, උස්සන කොට කෑ ගහන්නේ. ඒ අනිශ්චිතයි. අනිශ්චිතය එනවනේ ඒකේ දෙයක් නෑ ඒකෙන් මල වලදාන එක නෑ හොඳ ඉක්මනට වලදාන එක තමයි හොඳ ඉක්මනට කොච්චර තමයි සම්පූර්ණ කරගන්න ඕනේ කියන්නේ. සබා ගන්න එක නෙමෙයි. දෙනියන එක නෙමෙයි මේක පතරව හැරලා ඔක්කොම පුරාපාලි පරිසරය දූෂණය කරලා සබා ගන්නවට වඩා ඕවා විනාශ කරන එකමයි හොඳ. ඉතින් එහෙම කරනකොට නැචකින් ලෝකේ උපාදී මේ කිසිවක් උපාදාන කරන්න දෙන්නේ නෑ. ඇයි පස්සෙන් දීලා මේ ලෝක දේවල් ඔක්කොම අල්ලගෙන ඉන්න දැඟලුවා. තමන්ගේ ශරීරය අල්ලගෙන දැඟලුවා. නමුත් ඒක අතහැරලා යන්න සිදු වුණා. තමන්ගේ ගේම දරුවෝ අල්ලගෙන දැඟලුවා. ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම අතහැරලා යන සිදුනා. ඕගේ ඉඳන් ගෙවල් දොරවල් යනවා යන්තම් උගත් සම්මාදී යම්දා දේවල් තිබුණා. නැත්තම් මගේ මගේ ජාතිය, මගේ භාෂාව, මගේ ආගම කියලා බාහිර ලෝකෙ කියන දේවල් අල්ලගෙන දැඟලවන. මේ ඔක්කොම අල්ලගෙන බදාගෙන ඉඳලා දෙමළ ඔක්කොම අතහැරලා ඒ මිනිස්සුන්ට යන්න සිදුනා. ඒ හැරෝට කරන්න තියෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒකමයි කරන්න තියෙන එකම දේ. ඒ වගේම සමන්ටත් මේ සත්‍යයේ මූල පානක වෙනවා. ඒ කාන්ත වශයෙන් සියල්ලම මට අතහරින්න දෙනවා. මගේ ශරීරයම අතාරින්න වෙනවා. ඒක නිසා මේවා කෙරේ අනිසම්මය නැතිකින් කියෝකේ උපාදිත මේවා උපාදාන කරගෙන අල්ලගෙන බදාගෙන දඟලන්න තියෙනවා. එහෙම අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන ග්‍රහණය කරන දඟලන දඟලන සෑම වාරයක් පාසන්න සංසාර ගමන නැවත නැවත නැවත නැවත දිග්ගැසී දිග්ගැසී යනවා. ඒ නිසා මේවා උපාදාන කළ යුතු නෙවෙයි කියලා මේ ඔක්කොම සිතින් අතහරින අතහරිනවා. සිතින් අතහරිනවා කියන්නේ මාතෘකාව දාන පැත්තකට යන්නේ. අර කරන දේවල් ඔක්කොම කරනවා. තමන්ගේ දේවල් දරනවා, සැකනේ නඩත්තු කරන දේවල්, ස්වාමි පුරුෂෝ භාර්යාවට සතුටු කරන දේවල් අන්න දෙයක්ම කලින් වගේම කරනවා. නමුත් මේ අවබෝධයේ ඇතුළ මේවා සියල්ල අතහරින්න සිදුවන දේවල් කියලා මේවා උපාදාන කරගමු කියත් අතහරින්න වෙනවා. උපාදාන කරගන්නේ නැතුව හිතත් අතහරින්න වෙනවා. මේවා උපාදාන කරගන්නකොට ඒකාන්ත වශයෙන් දුකදිගාමි වන්න තියෙනවා. සංසාර දිග්ගැස්න සසර දුකට බැහැනවා කියන අවබෝධය ඇතිව. මේවා තුළ තියෙන බැඳීම අනවශ්‍ය ආකාර බැඳීම් ටික ටික ටික ටික මේ විදිහට සිටින නිසි ආකාරයෙන් මෙහෙවුවොත් අඩු පුළුවන් අඩු කරගන්නට. එහෙම නැත්නම් මේවා තේරුම් නැවත නැවත බැඳි බැඳි බැඳි බැඳි කටයුතු කිරීම නිසා සංසාරයේ දිගින් දිගට ගමන් කරන්න තියෙනවා. මේ දක්වා සංසාරේ පුරා ඒ දේ සිදු වුණා. මේන් පසු වශයෙන් නිම කරන්නට උත්සාහ ගත යුතුයි. මේ විදිහට ආරම්භයේ නවසීවිතකේ පළවෙනි කොටස අපි මේ විතර සරලව කියන විස්තර කරේ. ඊළඟට කොටස් වලට මේ විදිහට පිළිපදින්න ඕනේ මම විස්තර කියන්නේ නමුත් මේ ඉතිරි කොටස් නමයෙන් දැන් අපි මේක ප්‍රකාශ කරා. පළවෙනි එක කරලා කියන අවස්ථාව මේ මොකද්ද? ඒකම තමයි දෙම තමයි තේම තමයි දවසක් හෝ දෙකක් හෝ දෙලන්නේ. මේක පොයාතන් මම ඕගස් බලන්න ඒ වගේම උද්දමාතක මෙන්න දෙකක් ඉදිරියට ඉඳලා තියෙන පළවෙනි. මේ පළවෙනි එක. මේ මලමිණිය මෙහෙම තියෙනකොට ඉස්සර කාලේ මලමිණිය ගිහිල්ලා මේ දැම්මට බලන්න පොච්චන් නැහැ බුදුහාමුදුරුවෝ කාලේ සෝම් පිටින්නේ මේක කරලා. මේක කරලා එනකොට ඒක මොනවද සතු පඩන කරනවා. කුඩේලා කරනවා උපසයිලා කරනවා බාලෝ සවල්ලු ආදී විවිධ සත්‍යයන් කෑලි කෑලි කඩ කඩ කාපු මලමිනි අන්න ඒ මලමිනිය දැකලා ඒ විදිහටම කල්පනා කරනවා මගේ ශරීරයකත් මේ තත්ත්වයට පත් වෙනවා මම සමගිය ශරීරය මේ තත්ත්වයට මාර්ගස් නැහැ කියලා කලින් කියපු ආකාරයෙන් සිටින තවත් ගැඹුරු ආකාරයෙන් සිතන්නට පුළුවන් වුණා. වරංගිකේ විකෝෂේ සම්පස්සේ සරේන සීයත් කායසකුසං කාකේ වාකජමාන කුණේ වාකජමාන දිග්ගේ වාකජමාන සුපානේ වාකජමාන සුගානේ වාකජමාන නිග්ගේ වාපාන සජාතේ වාකජමාන මේක සත්‍යයෙන් විශ්ව කය කියන කඩ කඩ ඇති මනසේ සත්‍යයේ ඊළඟ අවස්ථාව ඊළඟට තුන්වෙනි අවස්ථාව. පොරිතබල අනිත්‍ය දුක්ඛේ සම්පේක්ෂේ සවින සමුත පාචක්කේ නමිතාචඩිත අට්ටි සංකල්ප සමන්ත ලෝණිත නහාදු සම්බන්ධ. මේ මලකේ මෙන්න තියෙනකොට ඕකේ හැම කුණේ කුණේ කුණේ කුණේ යනවා ජීවි යනවා කන්දයි පැත්ත පලාතින් නේද. ඒකේ වටේට ගිය ඒක හැමෝම පරිණාමයෙන් යන ඕජස්සික වටේට තියෙන තනකොළ පවා අලු පැහැ ගැනීම පලාතන දුක නමල තියෙනවා මම දැක්කලා තියෙනවා. එතකොට මේ සත්‍යෙට පස්සේ අහන්න ඔක්කොම දීලා ඉන්නවා. එතකොට මේක මොකද්ද? සමන්තලෝ හිතන්නහාරෝ සම්බන්ධං අට්ටි සංකල්පං. ඇත්තට කියනද මස්සලින් මහිලා නහරවලින් බැඳලා. මේක තමයි තුන්වෙනි අවස්ථාව. ඊයම්ප්‍රේණිය කියන්නේ. ඒ නමර කියන්නේ අටි සංකලිකම් අදටකින් ලක්ෂණය තියෙනවා නිමාංශ ලෝහිතමක් චිත්තන්හාරෝ සම්බන්ධ. මස් නැති නිමාංශයෙන් මස් ඔක්කොම දියලා දිය ඉස්සලහම දිය දිය දැන් මස් කුඩිය කුඩිය දිය දිය පත්ති පලාටින් බැලුවත් අඳ ගහන්න යනවා. දිය දිය යනවා. දිය දිය ගියාට අර ලී සැවරෙනවා. අට තියෙනවා නහර ටික තියෙනවා. කියන්නේ අදටකිල්ල නහර වලින් සම්බන්ධ වෙලා ලේ පැවරිච්ච පළමිනිය. ඒ තත්ත්වයට පස්සේ ටිකයි ඊළඟ අවස්ථාව. ඊට පස්සේ කියනකොට අපදත්මන්ත ලෝකෙට නහරු සම්බන්ධයි. මනසේ මොකක්වත් නැහැ. අතපය ටික තියෙනවා නහර වලින් සම්බන්ධ වෙච්ච. දැන් මෙතන කොටස් තුනක්. ඇත්තටම තියෙනවා ඒක මස්සලින් සහ ලේවලුන් නහරුන් සම්බන්ධයි කියලා තමයි හැම ඔක්කොම දීලා. ඊට පස්සේ මස් ටික දීලා ගිහිල්ලා නමුත් නහර තියෙනවා ලේ ගෑවිලා තියෙනවා. ඊළඟට මස් ටිකක් දැන් දීලා දීලා ගිහිල්ලා නහර ටිකයි ඇට ටික විතරයි ඉතිරියලා තියෙනවා. දැන් ඊට පස්සේ අවස්ථාව අපරපණ මුත්තේ මුත්තේ සම්පස්සේ සායන සුවිකාන්තයෙන් අට්ඨිකානේ නිසා විදසාස විචිත්තාණන් යන සත්‍යකමන්නේ පාදතිකමන්නේ දම්පතිකමන්නේ ඕරතිකමන්නේ සිත්තිකන්තික අන්නේ දේශකටමන වගේ වශයෙන් දැක්කේ මේ දැන් අර ඉස්සෙල්ල තිබුණ වල ගියේ දැන් නහරවල දියේවත් කුණේ කුණේ කුණේ කුණේ ගියා දැන් ඇටකඩ ටික පැත්තකට විසිරෙනවා ඕන්න එක පැත්තක පාදයට තව පැත්තක අත්ලයට තව පැත්තක කටියට තව පැත්තක පිටකටුවේට ජංගයට ඕ මේ වගේ වගේ වෙන්නේ යටකට ශීර්ෂයකට නම් කියන්නේ හිස් කබල ඕව පැත්තකට විසියලා මේව මනසේ සමාධියෙන් දකින්නට පුළුවන් වෙන්න තෝරන්නේ මෙන්න මේ විදිහට මේ විදිහටපත් වෙනවා කියලා. අන්න ඕක ඊළඟ අවස්ථාවට තමයි මම මේ ඊළඟ අවස්ථාව. මේවා අද කාලේ දකින්න දෙන්නේ නැහැ. මොකද ඔක්කොම කුචල වලදාලා තියෙනවානේ. නමුත් මේක සිතින් දකින්න තුමා මේ தත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවේ සමාධිය. ඒක ඊළඟට ඊළඟට අදට ඔක්කොම මෙහෙම වුණාට පස්සේ අට්ටිකානි පුඤ්ඤටිකානි තේරෝ වට්ටිකානි මේ අතකට අවුරුදු ගණන ගියාට පස්සේ වැස්ස ආදී විවිධ හේතු නිසා වතුර ගැනීම වතුර යාම ආදී නිසා එක් එක එක තැන් තැන් වල බෙදගෙනවා ඒ කියන්නේ ඉස්සර දැන් දැන් වල අටකට වෙන අපේ අටකට පැත්තකට දිනනවා සමාධියට අටකට පැත්තකට දිනන ඒ ශරීරයේ ඒ අටකට පැත්තකට වෙන ඉහළ තියෙනවා අර සම්බන්ධයෙන් ඇස්සල මිනිහෙක් වාගේ දෙන්නේ දැන් වෙන්නේ නැත්තේ ඇටකට ගොඩක්. මේ ඇටකට ගොඩ දැන් අවුරුදු අවුරුදු දෙකක් යනකොට අර ඔකේ දුන්නේ දැන් තමයි ඇටකට ගොඩ ගැසිටින අවස්ථාව ඉන්නවා. ඊට පස්සේ යන්නේ නෑ පුදුත බලන් දෙකේ දුක්ඛ හේතා පස්සේ සරලස්සේ දෙකයි ඡක්කම් අච්චිකා සංඛාන සංකවන්න පණබන. ඒ කියන්නේ හම්මිනීක පාඩක බඳු එතකට පස්සේ හම්මිනී නැත්තම් අලු පැහැට බඳු පාන අන්න එින් පැහැට බඳු එකට ගොඩ දානවා ඒකත් එක ඊට පස්සේ යන්නේ අට්ටික අනුපෝතේ නිච්ඡුන්නක ජාතකනේ මේ අදපඩ පිට දිර දිලා නිහිලා මේ පස්සේ පස්සේ යන කප්පේලා කියන කියන්නේ අපි මම පොඩි කරලා තියෙනවා නේද වටුවා ඒක මම මුදබලගෙන මම බඩගින්න දීලා ඒක පෑදියල්ලා මේ පොඩි කරපුවාම නිකන් රටගුණ කැලක් අපිට හයියෙන් පොඩි කන්න පුළුවන් වගේ පොඩි වෙලා ඉන්නවා. අන්තිකානේ ප්‍රෝටීනේ චොන්නකට. ඔය විදිහට නාස්තිකයේ කියනවා ඒක පිළිගන්න කියනවා නේද? දවස් දෙකක් තුනක් ගිහිල්ලා ඉදිමිලා නින්දලා හොදස් බලන අවස්ථාව තියෙනවා. ඒකත් එක්මා ගියට පස්සේ ඒ උපේකදාට කරන සතු විද සතු කාලා රෙන්නේ කඩාගෙන කකුල් වල පෑන් කඩාගෙන මස්තර පෑන් කඩාගෙන කම් වල මොන වල තැන් තැන් වල මස් පෑන් කඩාගෙන කාපු අවස්ථාව. ඊළඟ අවස්ථාව දැන් මම ඔක්කොම පුණ්‍ය වෙලා. ගිහිල්ලා දීලා. නමුත් මාස් තියෙන ලේකතිය තියෙන ධනරෝණේ සම්බන්ධයෙන් දැනට කිව්වේ. ඊළඟ අවස්ථාවේ මස්තිකත් කුණේ කුණේ කියලා. දැන් මස්තිකත් කුණේ කුණේ ගියාට මොකද මේ තියෙන දැවෙලා තියෙන නහරය දෙකක් ටිකයි තියෙනවා. ඊට පස්සේ අර නහර දෙකක් කුණේ කුණේ ගිහිලා ඇටකටු ටික පැත්තකට දීලා මේක ආරෝපණය කරන්නේ කියලා. මේ විදිහට එහෙම ඇටකටු වල අවස්ථාවක්. ඊට පස්සේ මේ ඇටකටු ඒකට ගොඩේ ගන්නවා. ඒක දැනකට ගොඩේ ගන්නවා. කියන්නේ දැන් දැන් වල තිබිච්ච ඒවා මේ දෙහි තෝරන නිසා ගොඩේ ගන්නවා. ඊට පස්සේ මේ ඇඳකට වර වර්ණ පාට වෙනස් වෙනවද සම්බිධියක පාට මං හත්ෙන්ට පස්සලා යනවා ඊට පස්සේ මේ ඇඳකට දිගින් දිගින් දිගින් දිගින් යනවා මෙන්න මේ විදිහට නම් ශීලයේ කොටස් නමයක් දක්වා තියෙනවා කොටස් නමේ අනුව සිතේ පවස්තන කෙනෙකුට හරියට සමාධිය තියෙනවා භාවනාව තියෙනවා මෙන්න මලේ ඉස්සලා මරණයට පත් වූ අවස්ථාව මෙන්න මේ විදිහට තිබුණා නිදුන ඕජස් කරන මේ විදිහට මෙන්න දැන් ඔන්න සත්තු කණේක කෙසේනත් සම්ම කුණේ කුණේ කුණේ කුණේ යනවා දැන් මේ හැම ගැරේලේ ගියා අවශ්‍ය කුණේ කුණේ ගියා ඔන්න නලක් කුණේ කුණේ ගියා ඒකට වෙන්නේ නැහැ මෙයාට යන තේසෙන්නේ දැන් මේකට විශ්ලේෂණ ලංකාවේ හරියට දකින්න පුළුවන් නම් තමයි සංවේදනයේ එතකොට නොපෙනී යන්න පුළුවන්. ඒ කියන්නේ අනේ මේක නෙමෙයි මාළුකෝ දැඟක් කියලා හිතාන කියලා හිතන කෝසක කෝසාරීරයක් කියන අවබෝධය. ඒකට අනුමත නෝනින් දැක්කොත් එහෙම තමන්ගේ ශරීරයේ රූප නිමිත්ත තමන්ගේ සිතට ගැටෙන්නේ නැතිව. දැන් මේකට තැන් තැන් වල බලගන්නවා. ඒ ඒකත් පිටකට බලනකොට මේ ඉස්සලම එක් වශයෙන් සත්‍ය වශයෙන් දිස්ත්‍රික්කේ ගන්නේ ගොඩ ගොඩ අටකට ගොඩ ගොඩ වල වශයෙන් තියෙන දේ දිස්ත්‍රික්ක තමයි මේක දිස්සන්නේ කියලා ඒ අවබෝධය තියෙනවා. දැන් මෙහෙම යනකොට මේ අටකට වර වර්ණ වාට වෙනස් වෙන එකක්. ඊට පස්සේ මේවා අල්ල පුණු භාවයට පදන ගන්න සුදු වෙලාද පස්සල යන අසහු මේ චුන්නට ගන්න පුණු වෙනවා. ඊට පස්සේ මේක හරිය දකින්නට පුළුවන් නම් මේ මුළු ශරීරයේ ඇතුළත ගොඩනැගෙන මේ අධ්‍යයනයෙන් අධ්‍යයනයට මානවාගේ මලින්නේ මේ විදිහට පතන මේ විදිහට පතන මේ විදිහට පතන දැන් මොන අන්තිමට ඇටසැකිලි කරන ඒ ඇටසැකිල්ල සමීකරණ කුණු භාවයට සුදු වෙලා අඩු වෙලා යන අඩු භාවයෙන් කුණු භාවය ඒක වඩා හොඳයි අඩු වෙලා යන තත්යකට පත්වලා විශ්ින් යන මෙතන කෝ මම කියලා මේ ශරීරය ගන්නද මෙතන කොස්පත්තේ කියලා ශරීරය තුළ ගන්න දීලයක් කියලා ගන්න තාපයක් කියලා ගන්න එහෙම නැත්නම් ගැහැණිය පුරුෂය කියලා ගන්න මොකක්ද තියෙන කියලා අවබෝධයක් සහිතවම ඒ අත්දැකීම සමග දකින්නට පුළුවන් මේ සියල්ලම ඇත්තම වශයෙන්ම නිගිය නිගියනවා කියන අදහස් කරන අය සම්පූර්ණ තමන් භාවනා කරන අවස්ථාවේ තමන්ගේ ශරීරයේ නිමිත්ත රූප නිමිත්ත සිතට බැඳෙන එක සම්පූර්ණයෙන්ම නැතිවෙන්නේ ඕලාර ප්‍රෝෂිස් භාවයකට සිතපත් වෙනවා. එන්න මේ ඕලාර කේස් භාවයට පත් වුණාට පස්සෙ ඒකට නිවන සිතපත් කරගැනීම සඳහා වැඩ කටයුතු කළ යුතු ආකාරය ඉස්සලා සෑම දේශනාවකම වාගේ බොහෝ අවස්ථාවල් කියලා තියෙනවා. ඒ විදිහට මෙතන නිවන තුනක් සිතපත් කරගන්නට පුළුවන්. එතකොට ඒ විදිහට කටයුතු කරන්න මේ උත්සාහ කරන භාවනා කරන සමාධිය ටිකක් තියෙනවා සම්මානයට පත් වෙන මෙන්න මේ විදිහේ තමයි වෙනවා මේ වෙනවා මේ විදිහට උදැස් කරන මේ විදිහට දුක තමයි කෙනෙකුට ළඟ වෙලා ඒක කිච්චෙන්නේ නැත්නම් වශයෙන් වහම තුනේ කොනවා වෙන මාස්තුනේ කොනවා වෙන මාස්තුනේ මේ පැත්තට කඩේ ගොඩේ මුදල් ඒක කඩේ තැන්තැන් නිසිරුණා යාට අපේ ඇටකඩ වෙන පැත්තට කවුරුලියට ලැබුණ පැත්තට ඒ කබල වෙන පැත්තට නියම මේ වශයෙන් තැන්තැන් එක තියෙනවා ඒක දෙකේ ඔය පාට වෙනසල දුඳු පොදු පාඩු පාට දෙනවා මේවත් ඒවා දිර දිර දිර දිර දිර දිර පස්සේ පස්සේ යන කොන පොළොට පස්සේ යන කියන එක හරියට නුවණින් දකින්න බලන්න. මේක දකිනකොට මේකයි මේ කියන ඇදීම දැනීම ධර්ම දෙක අඩු කරගන්න පුළුවන් මේක සාරවත් ධර්මයක්, හරවත් ධර්මයක් කියන එක මේක වටිනා දෙයක් කියලා හිතාගෙන මේක නැති කරගන්න පුළුවන්. නිවන් යන මාර්ගය ලෞකික ජීවිතේ ගමන් කරන මාර්ගය දෙකක් නම කියන්නේ නිවන් යන මාර්ගය. එහෙම කරනකොට තමන්ගේ දරුවෝ අම්මලා තාත්තලා සහෝදර සහෝදරි ඔක්කොම යටින් බලන්න ඕනේ. බලනකොට ලෝකෙ කිසිම තැනක කිසිම සත්‍යයක් දකින්නට බෑ. මෙතනම කෝපයකට දකින්නට පුළුවන් නියම සත්‍යය. ඒකම තමන්ගේ පුතාගම කොයි වෙලාවෙ මාමයි මම ඉස්සර වෙලා යයිද මගේ පුතා ඉස්සර වෙලා යයිද මගේ ගෑණි ඉස්සර වෙලා යයිද මගේ ඉස්සර වෙලා යයිද කියලා කියන්නේ කවුද දන්නේ? කවුරු මේ සත්‍යය තමයි. දැන් මේ අල්ලගෙන බදාගෙන දඟලන ඇඟවල් මේ සත්‍යෙට පස්සනට අල්ලනවා බදාගෙන දඟලනවා තියා අත්තවත් කියන්නට කැමති වෙනවා. අර බුදුහාමුදුරනේ පහල සීමා කියලා අත්තාව කොහොමද දෙවනක් වගේ ලංකාවක් කියන්නේ ඒක හාමුදුරනේ දැකලා මේ රූපය කොහොම මෙයාට හඳක් දෙන්නේ. ඉන්න පාදගෙන වාසරේ පැත්තේ විතර කන්නේතෝ පත්‍රවල නිදාගත්ත තිරුමංගල් ඒ කාන්තාව නැත්තම් මට මේ ජීවිතේ වෙන්නේ මම නියමම කන්නේතෝ මැරෙනවා. කොයි තරම් පරිලාහයක් ඇති වෙනද කියලා මේ තරමටම මතයක්. ඉතින් කරුණ හොඳ වෙලාවට හොඳ වෙලාවට ඕන වෙලාවට කම් මන් දන්නේ මොකන වෙලාවටද කියලා කොහොමද ඒ කියන්නේ දැන් කරුණාව. ඒක ඒ දවසට. බුදුහාමුදුරේ නියම කළා මේ මෙතන සංකාරක මලිනේ බලලන්නේ තොමනට ගිහිල්ලා විසඳන්න තෝපාය. දවස් කීපයක් තියාගන්න. පොළොන් ජොරණ නියම. ඉතින් රජුගේ නියම මොකද දැන් දවස් හතරක් පාපයන් කුණු වෙන ඕජස් කරන නියම ආරසයෙන් ඉලාසනේ. දැන් ඉතින් දෙතනම මැස්සත් පහ. ඒක මේක අස්තරන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේම කරා රජතුමා. ඉතින් මිනිස්සු රැස්නවා. මේ ඉස්සෙල්ලා මේ කාන්තාව කොට රැස්වෙන්නද රුපියල් 10000 කාරියට නම් 50000 60000 ඊළඟ කරලා යනවා. ඉතින් බුදුහාමුදුරනේ එහෙම කළා මේ කාන්තාව ගන්න බෑ අපි දැන් 50000කට 50000කට කවුරු හරි ගුණෙන් අතරයට කවුරුත් තියෙන්නේ ඊට පස්සේ ගන්නට කොන ගින්දාදා ගින්දා බන්දා ආදා ගන්නට දාදා ප්‍රාණුගන්නේ කවුරුහරි මේ මලමිණිය නිකන් අරගෙන යන්න දෙයි කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා රජෙන් මහරහතන්. කිසි කෙනෙක් නිකන් ගෙනියන්නවත් කැමති නෑ. ඒ නිසා ඒ දෙස බලන්නවත් කැමති නෑ. ඔබ තමයි මේව සත්‍ය. මෙවැනි කයක් තමයි අපි අගය කරන්නේ මෙවැනි කයක් තමයි අපි මේ ඇලුම් කරන්නේ මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ ඒක නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න මේ ප්‍රාණය විරුද්ධ වන කියන්නේ කයේ தත්ත්වය මොකක්ද කියලා අතිශයින්ම දුරදහමන අතිශයින්ම පිළිකොල් බැලෙන්නේ ඉස්සරහ මේ සමයේදී තියෙන සමකෂ්ඨම දෙකෙන් පිළිකොල් අපේ ශරීරයේ කෙරෙන කියන චන්දරාගය විශේෂම කාම රාගය අතුරගෙන සඳහා හේතු උපනිෂ්ඨ වෙනවා ඒ අනුව පිළිපැදීමේ මාන කලින් කියන්නේ විදිහට මෙවැනි ශාසනික ප්‍රවාහයක් තිබෙනවා. ඒකෝට මේ දක්වා කියපු කරුණු වලට සාසනිකයි මන්නේ දක්වන පස්ස සිටියොත් සමන්ගේ මනසකාර ප්‍රවැත්මේ ආකාරයෙන් අපි පිටත් වෙනවා. බුදුහාමුදුරුවෝ අයන්න කෝකාය එවන් ධම්මෝ එවන් භාගී සංඝතේ තිබුණාගේ පැස් මේ සත්‍යයට පස්සෙන මේ සත්‍යයේ මොහොනේ ඉවරයි. ඒක අපිට නම් විස්තර වශයෙන් ඉදිරිපත්ලේ මේක සාන වශයෙන් දුක කියලා දකින්න තියෙනවා. ඒ සාන වශයෙන් මේක දුක් සමුදය සත්‍ය කියලා දකින්න තියෙනවා. මේ ධම්මතරණයේ සමුදය හා වැළැකීමේදී නැවත නැවත ඉදිරියෙන් මේ හේතුව දකින්න තියෙනවා ඉදිරියෙන් නැතිවීමේ දුක දකින්න. ඒ ධම්මතරණයේ සත්‍යයේ පොඩ්ඩක් කාරණේ කියලා ගන්න පුළුවන්. මෙතන රූප ගොඩක් පමණයි 10ක් පමණයි. ඒක අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්න විලාසිතින් හැදීම් දැරීම් ආදී ඔක්කොම නැති යනවා. ඒ නමතරව මේ විදිහට මේ හරක් වශයෙන් දැක්කාට පස්සේ මේ අතරින් බැඳීම හැදීම උපාදානයන් කරනවා. මොකද මේ මරණයට පස්සෙනකොට මේ සියල්ලම අතරින් කියලා තමන්ගේ ශරීරය සහිතව ඒ නිසා මේ අතරින් බැඳී බැඳී ඉඳලා සංසාරයෙන් ගැට ගන්න තෝ අතහරිනවා. මේ ජීවිත කටයුතු කිරීම තුළින් අපිට පුළුවන් ශක්තිය ලැබෙනවා සාමයෙන් තමන්ගේ රූපකය සහ තමන්ගේ තමන්ගේ රූපකය පිළිබඳ තියෙන මේ බලවත් ඡන්දේ බලවත් වාගේ බලවත් වෙනීම බලවත් වෙනීම අඩු කරගන්න සම්පූර්ණයෙන් නැති කරගන්න ඕනේ පාන්න පුළුවන් ධර්මදේට වඩ කරගන්න පුළුවන් එහෙම කරනකොට අන්තිමේදී භාවනා කරනකොට මේ මනමින් වලට සමාධිය සමගිය පස්සන ආකාරය මේ කියන අවස්ථාව මේ මේ ශරීරයේ පස්සන ආකාරයෙන් නොනින් දැක දැක ඉන්නේ අර හැටකඩු හැමපැත්තම විසිරෙන ආකාරය දැක්කොත් දෙතුන්ගේ කය ශරීරයේ සමන්ගේ ශරීරයේ සෙතනු කියන්නත් පුළුවන් කියව ඒ අමතර අවසාන වශයෙන් අපි කියව මේ ඔක්කොම චින්නරගතන් කුණු බවට අනු බවට පත් වෙන මේවා නැති යන ආකාරය දැක්කොත් එහිදී ශූන්‍යතාවයේ සිටපත් කරගන්න කොහොමද ප්‍රකාශ කරලා ඒ සත්‍ය දෙකම මායමෙන් ඊට පසු වෙනවා නම් මේ ලබන්නේ ශූන්‍යතාවයෙන් මායමෙන් ඒ අනුව පිළිපදලා මේ සිටින හෝ අනුමත වරේ සිදුවන වන්ද දීමට මේක සම්පූර්ණ වාසනාවේ වශයෙන් අපි ආශිර්වාද කරමින් මේ දේශනා විදිනු කරන්න. ඊයෙන් කියන ආකාශන්තා කියන වාක්‍ය කියන ආකාශන්තාලි මුම්මත් දේවානන් ගන්න ඉදිකාපින්නම් තමන් මූලික සාචරණ සංසාසන ආකාශන්තාලි මුම්මත් දේවානන් ගන්න ඉදිකාපින්නම් තමන් මූලික සාචරණ සංදේශන ආකාශන්තාලි මුම්මත් පුඤ්ඤං සම්මෝදිතාචන ලක්ෂණම් ප්‍රාණිතී ප්‍රාප්තේ කාමඤ්ඤා පුඤ්ඤකම්මේන මනෝ බාලසමාගමෝ සතර සමාගමෝ හෝතය අනුබාන සත්‍යයි සම්මේ පුඤ්ඤං සමක්ඛ්‍යාවන්තු සම්බුද්ධා පවිච්චතු ඒක සීලෝ කුසල සම්පන්නෝ දිනෙලේ අපට පරිවෙන අපසල සේවයි තත්මතල ඒකාන්ත වශයෙන් මෙන්න සනකින් සම්මාමේ පරිවර්තනා වේවා අභිවාදන සේනස් සම්බද්ධා පුතායන සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවනෝ සම්බන් ආරෝග්‍ය මාර්ග සම්පත්තිය සම්බ සම්පත්තිය මෙත් පොලිඥාන සම්පත්තිය නාති සම්ජිත සම්පත්තිය